දෛ ගෞරවණීය අපේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපිට අද තියෙන්නේ මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවක් සඳහා කාලේ. එකේ සිට දෙක දක්වා. ඉතින් මේ සඳහා අපි පුරුදු පරිදි පුරුදු කට්ටියගේ ඉන්න බවට ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරයේ පැටික ආරම්භ කරන අතරේ ආරාධනා කරනවා සුවදව වෙන කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙනවා ප්‍රශ්න ප්‍රකාශන ඒ අතර වාදී ඉදිරිපත් කරන්නයි කියලා ඒ සඳහා වෙනම මයික් එකක් වෙන් කරලා තිනවා වාර්තාගත කිරීමේ පහසුව සඳහා ඉතින් මතක් කිරීමත් එක්ක අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම කියලා ඉදිරිපත් කරන්න කියලා අපි අරවින්දගෙන් අරවින්දගෙන් ඉල්ලා හිටිනවා අවසරයි ස්වාමින් වහන්සේ ගරුතර ස්වාමින් වහන්ස සක්මන් කිරීමේදී සිටිමි ඉරියව්වෙන් හැරෙන්නට පෙර නැවතිය යුත්තේ කොපමණ වේලාවක් දැයි පහදා දෙනු මැනවි ඉල්ලා සිටිමි. ඒක ඇත්තට වේලාව පිළිබඳ ප්‍රශ්නයක් නෑ. Tamanට අර ගමන් කරමින් ඉන්න ඉරියව්වට ගිහිල්ලා හැරෙන ඉරියව්වට යන්න අතර වාරදී සිහියලව ගන්න පුළුවන් ප්‍රමාණයක් හිටියොත් ඇති. මම මේ ගමන් කරමින් හිටියා. මම දැන් හැරෙන්න හදන්නේ හැරෙන්න ඉස්සලා අර ඉරියාපතේ වෙනස් වෙනකොට ඇති වෙන අවුලින් හිත විසිරියන්න දෙන්නේ නැතුව යන්තම් සිහියලව ගන්න තියෙනවා නම් ඒ ඇති. ඒ නිසා හොඳ හුරුතු කෙනෙකුට එහෙම නතර වීමේ ඉරියාවක් මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. යහපැතර ගිහිල්ලා එමෙ හැරෙන්න පුළුවන් Tamanට විශ්වාසයි නම් සතිය කැඩෙන්නේ නැහැ කියලා. සතිය කැඩෙනවා නම් පුළුවන් තරම් හිමීට يعني හිතගෙන ඉඳලා හිටිමි සිටිමි සිටිමි කියලා නැවතත් තමන්ගේ හිතට තමන්ගේ කායට හිත ගන්න පුළුවන් වෙන වෙලාව තමයි වෙලාව. එහෙම නැතුව ඔක්කොටම විනාඩි 5ක් ඉන්න 10ක් ඉන්න කියලා කියන්න බෑ. තමන් පුරුදු තැන සතිය මේ සක්මන හුරු කරගත්ත කෙනාට මේක සුළු වෙලාවයි ගන්නෙ. නමුත් නුහුරු නුපුරු තැන කරනවා නම් සතිය හුරු නැත්තම් සක්මන හුරු නැත්තම් ඒ අතර වාරේ වැඩි වේලාවක් ගන්න වෙනවා. ඒක නිසා ස්ථිර වෙලාවක් නැහැ. සතියේ අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ගත යුතු වෙලාව තමයි වෙලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මනේ යෙදෙන විට ඔසවනවා යවනවා තබනවා වශයෙන් මෙනෙහි කළෙමි. වම් පාදය දෙස බලන විට දකුණු පාදය බැලීමකින් තොරව ඉදිරියට ගොස් ඇති බව දැක්කෙමි. පාද දෙක ඉදිරියට ඇදෙන බව නිතර මෙනෙහි වූ අතර සක්මන පුරාවට ඔසවනවා යවනවා තබනවා වශයෙන් මෙනෙහි වූ වාරවලට වඩා සිත පිහිටුවීමෙන් තොරව බොහෝ පියවර ඉදිරියට ඇදෙන බවයි මා දුටුවේ. මෙනෙහි කිරීම ඇතුවත් නැතුවත් ඒ දෙකම දකිමින් සක්මන දිගටම සිදු කළා. සක්මනේ ආපසු හැරෙන අවස්ථාවේදී පාද දෙකම හොඳ හැටි පොළවට ගැටෙන බව, වැලි උඩ පා තෙරපෙන බව හොඳට දැක්කා. සිත ඒ කෙරේ පැවති බවද හැඟුණා. අවස්ථා කිහිපයකදී පමණක් සිත පිටට ගිය බවක් දැක්කා. කොහොම නමුත් මා සක්මන තුල පාද ක්‍රියාකාරී වන ආකාරය ගැන දැඩිව සිත යොමු කළා. සක්මන අවසන් වන විට ගත ක්‍රියාකාරී ශක්තියක තිබුණ අතර සිතට සංසුන් බවක්ද දැනුණා. මාගේ මෙම සක්මන තුල පවතින අඩුපාඩු හරිවැරදි පෙන්වා දෙන ලෙස කාරුණිකව අයදිමි. අහගෙන ඉන්නකොට මෙච්චරක් හිතෙනවා මෙවැනි කෙනෙකුට මෙනෙහි කිරීමක් අවශ්‍ය නැතුව නැත්නම් මෙනෙහි කිරීමක් කිසිම උදව්වක් නැතුව සක්මන් කරන්න පුළුවන්. ඒක නිසා ඔසවන යවන තබනවා කියලා කොටස් කරන්න යන්නත් ඕනේ නැහැ. පොදුවේ බලන්න මේ ඇවිදින වැඩපිළිවෙල දිහා වෙනතට වඩා හිත නන්නත්තර වෙන්නේ නැතුව ඒකටම යෙදිලා එතකොට ඒ ක්‍රියාව වෙනවා පුළුවන් තරම් ඒක අනායාසයෙන් වෙන්න ඇරලා මෙනේ කිරිමුකුත් කරන්නේ නැතුව කියන එකයි මගේ මේ වගේ කෙනෙකුට තියෙන රෙකමෙන්ඩේෂන් එක. යන්නලා බලන් ඉන්න. එතකොට වැඩි වැඩියෙන් Tamange මේ ශරීරයේ සිදුවෙන දේවල් වලට හිතේ සාදරකමක් තොරතුරු අහුලා ගන්න ගතියක් යාළු වෙන ගතියක් සුහද වෙන ගතියක් හිත ස්පාස් වෙන ගතියක් තියෙනවා නම් ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ වෙන කෙනෙක් ඇවිදිනවා. Taman බලුවට වෙන කෙනෙක් ඒක දිහා බලා ඉන්නා වගේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. යම් හේකින් හිත පිට යනවා නම් යම් හේකින් හිත මේකට නුරුචි අරුචි කරනවා නම් එහෙමනම් විතරක් මම දකුණු වශයෙන් එසවීම තැබීම වශයෙන් එසවීම යැවීම තැබ වශයෙන් මෙනෙහි කරනවා. හිත කී කරුණා tempat වෙනවා නම් කොහොම කරත් සක්මනේ විස්තර අහුලා ගන්න ගතිය තියෙනවා නම් මෙනේ නොකර කරන්න අවස්ථාව ඇවිල්ලායි කියන එකයි කියන්නේ. ඒ නිසා එහෙම උත්සාහ කරන්න කියන එක තමයි කිව යුත්තක් වශයෙන් මතක් කරන්න හිතෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන පරයන්කේදී ආනාපාන අරමුණේ සතිමත් වී විනාඩි 35ක් පමණ වන විට පාදවල තදබල වේදනාවක් දැනෙන්නට වුණා. වේදනාව අරමුණෙහි තබා සතිය පවත්වමින් සිටි මාහට එක් විටම සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය වෙන්වෙන් වශයෙන් චිත්‍රපටියක්සේ පැහැදිලිව දර්ශනය වුණා. අනතුරුව විනාඩි 10ක පමණ කාලයක් තුල වේදනාව සංසිඳී නැවත ආනාපාන අරමුණ තුල සතිමත් වුණා. ඒ අවස්ථාවේ සිතේ කයේ සංසුන් ශක්තියක් ඇති වූ බව දැනුණා. ඉන් අනතුරුව නැවත විනාඩි 40ක් පමණ කාලයක් නිද්‍රා ස්වරූපයෙන් හුස්ම රැල්ලේ සිහිය පැවැත්තුණා. මේ අවස්ථාවේ මා අද්දුටුවේ කවර තත්වයක්ද? මෛත්‍රියෙන් පහදා දෙනමෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. අමාරුයි අතර මේ වගේ සිද්ධියක එක ජවනිකාවක් බල්ලා මෙතනයි තියෙන්නේ කියන්නේ. නමුත් ඒක අවශ්‍යත් නැහැ දැනගන්න අවශ්‍ය කමක් නැහැ. වැදගත් වෙන්නේ මේ හිතේ සතිය යම් ප්‍රමාණයක් ආවට පස්සේ වෙනදා බාධායි කියන දේවල්, වෙනදාට බය වෙන දේවල්, වෙනදා අනිශ්චිත දේවල්, වේදනා චකිත කරන දේවල් වලට ඉදිරිපත් වෙලා කිරීමේ ආසාවක් පහළ වෙනවා. ඕන දෙයක් වෙච්චාම මට බලන්න පුළුවන් කියලා. එතකොට විශේෂයෙන්ම අපිට ආහාර සපයන්නේ වේදනාවෙන් තමයි. භාවනා කරලා නැති එකන වේදනාව වෙනකොටම ඈත තියා බය වෙනවා. සතියෙන් ආනපානේ හරහවෝ සතිය දිනු කරපේකනට වේදනාව එනකොට සවිස්තර උපදෙස් ලැබිලා තිබුණ නැතත් ඒ වේදනාව තියෙද්දි නැත්නම් වේදනාව සතිය සතියට අරමුණු කරගෙන යන්න හදනකොට පේනවා ඒ අරහත් ඉස්සරහට යන්න පුළුවන් ගියාට පස්සේ අර වේදනාව තියෙන අපුරු ගතිය නැති වෙලා එක්ක අය ආනාපානෙට යන්න පුළුවන් නැත්නම් වේදනාව ගෙවෙන හැටි බලන්න පුළුවන්. එතකොට බලනකොට අර වේදනාව ආපු නැති කෙනෙකුට වඩා ලොකු ජවයක් ලොකු අභ්‍යාසයක් ලොකු තෙදගන්න ඉලක් වෙනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට යෑම හරහා වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් වෙනද බාධක කියපෙව්වා වෙනද බය වෙන දේවල් හරහා යෑම කියන්නේ විනිවිද දැකීම කියනවා. තුලින් දැකීම කියලා ඒක තමයි විපස්සනා කියන වචනේ තේරුම. එනකොට බය වෙනව නෙවෙයි මේ එන දේ දිහා Taman ළඟ තියෙන ආයුධ ටික අතේ තියාගෙන සතිය තියාගෙන බලාගෙන ඉන්න. මිත්‍යක් බැලුවේ ආස්වාද ප්‍රසවාස කියන රූප ධර්ම හරහා දැන් වේදනාව නාම ධර්මයක් අර සතියෙම තමයි. ඒක කරගෙන ගියාට පස්සේ වේදනාව හොඳයි නරකයි කියනෝ හිතවිලි වල මනුන් කිරුම් කරන ඒ දේවල් එහෙම නැත්නම් ආකල්ප මානසික මේ වර්ණ ගැනීම උනත් බය වෙලා කලබල වෙලා මේ සටන පාවා දීලා යන්නේ නැතුව බලන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. නිසා සතිය අපිට ඇත්තටම කියනවා නම් සතිය වඩන්න ඕනේ කායනුපසනාව විතරයි. කායනුපසනාව සතිය මට්ටම් කරලා දුන්නාට පස්සේ එනේන දේවල් ආහාර කරගනිමින් එනේන දේවල් චක්‍රීකරණය කරගැනීමේ ඒ සතිය වැඩෙනවා. ඒකට ආය කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. උල් ගහේ කට උල් කරන්න කවුරක්වත් ඕනේ ඒ ගහේ එන්නේ උල් වෙලාම තමයි. ඒ නිසා හැම වෙලාවෙම බඳක තියාගන්න පරියන්කයට ගියාට පස්සේ එතන රිට්‍රීට් එකට ආවට පස්සේ තමයි තියෙන එකම දෙයයි මේ සතිය කායනුපස්සනාව හරහා නැත්නම් කාය නැත්නම් ආස්වාද ප්‍රසාරය හරහා සතියට නැගලා ඉඳ ඉඩ දෙන්න. ඊට පස්සේ ආවිතුරු ඇටි කරගන්න. ඊට පස්සේ හසුරවන්න ඕනේ නැහැ කොතනද ඉන්නේ කියලා හොයන්න යන්න ඕනෙත් නැහැ. හොයන්න යෑමෙන් වෙන්නෙම අව탁සේරුවක්. වෙන්නෙම භවනා නොමග යෑමක්. ආයේ මේ තණ්හාව නැති මේ මාන්නේ නැති හිතට මාන්නේ දාන්න හදනවා. නිසා ඒක මේ වෙන දෙයකට වෙන්න අරින්න සතියට නිසින්ින්ද වැඩෙන්න අරින්න ඇන ඇන බලන්න යන්න එපා. ඔබ ඔබ බලන්න යන්න එපා. ලියන්න තියෙන මල්ල ඔබන්න එපා. ඉදිරියට යන බව නම් මේකෙන් පේනවා. ඒකට අනුග්‍රහ කරන්න වැටිච්ච ගමන් ආය කායනුපසනාවට හිත තියලා ආනපානෙ තියලා ආය සතිය නැගිටලා දෙනවා. තියලා යන්න ආනවා. ආය වැටෙනවා. ආය නැගිටලා දෙනවා. කොහොම මේ යන්න යන්න යන්න යන්න අර වැටෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් අර ගන්නවා. බයිසිලප් පදින කෙනා මුලින් මුලින් කකුල බිම තියමින් වැටෙමින් පුරුදුනාට යම් වේගයක් ආවට පස්සේ සම්බර භාවය අල්ලගත්තට පස්සේ වැටෙන ප්‍රමාණය අඩු වෙනවා. ආන්න එක තමයි භාවනා සිද්ධ වෙන නිසා භාවනා වැදගත්ම කොටස මුල විතරයි. ඊට පස්සේ යා ඒක කරගෙන යනවා. ඒ නිසා භාවනාව කවදාකවත් කාටවත් බරක් වෙන්න විදිහක් නැහැ. බරක් වෙනවන එක භාවනාවක් කියන්න බෑ. බරක් වෙනවා සත්‍ය පොඩ්ඩක් පුරුදු කරනකම්. දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නවා වගේ. ඒක නිසා ඉහළ තියෙන ඥාන, ඉහළ තියෙන தত্ত্ব, ඉහළ තියෙන ධ්‍යාන ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. කැඩුනට පස්සේ නැවත සතිය පිටව ගන්න කොහොමද? මේ ශරීරය පාවිච්චි කරලා නැවත අපි වැටිච්ච එක නැගිටලා තියාගන්න කොහොමද කියලා දන්නවනම් ඊටු ටික භාවනාවෙම කරනවා. ඒ නිසා මේක හොඳ වார்த்தාවක්. මොකද ඉන්න තැන අහන එක ඒක විතරයි කැත කෑල්ල. ඒ කෑල්ල නැත්තම් ෂෝ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාවේ සමතයට යන්න ආස්වාසයත් ප්‍රාස්වාසයත් නාසයේ උඩ කොටසේ සිත පිහිටුවා ගැනීම විදර්ශනාවේදී හුස්ම ඉහළ පහළ ගැනීම මෙය දෙවිදියක්ද මෙය පහදා දෙන්න තෙරුවන් සරණයි. පටලවා ගන්න එපා. නිකන් සාමාන්‍යයෙන් හිතා ගන්න සමත විදර්ශනා කියලා දෙකක් නැහැ කියලා කිසි පටලැවිලි නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ওই දෙක දාගත්ත ගමන් මේ කුරුසයක් වගේ එකක් ගිලින්න හැදුවා වගේ. උගුරේ හිර වෙනවා. ඒ නිසා මම බොහොම සතුටුයි කියන්නේ දෙකක් නැතුව නෙමෙයි නමුත් ආධුනිකයට කිසිම පාඩුවක් වෙන්න දෙකක් නැහැ කියන එකට ওই පහුගිය ට්‍රිප් එකේදී ওই හැම වෙලාවෙදීම ওই ප්‍රශ්නේ ආවා. පුරුදු විදියට මම වැඩිපුර කිව්වේ මොකද්ද? මේ තායිලන්තේ මේ ළඟදී ප්‍රසිද්ධ වෙච්ච අචංචා ස්වාමීන් වහන්සේ දැන් උනාට වැඩ ඉන කාටත් වඩා ප්‍රසිද්ධයි ලංකාවෙත් භාවනා ලෝකෙත්. ඒ සංසේ කවදාකවත් ওই වචන දෙක පාවිච්චි කරෙත් නෑ අඳුනගත්තෙත් නෑ. සමත විදර්ශනා දෙකක් නෑ හතියෙන් ඉන්නකොට වෙන්න තියෙන දේ වෙයි. ඔය දේවල් තෝරන්න යෑමෙන් අමුතු කටුකොහලක් එනවා හිතට. අමුතු දුක් පීඩා ගැනීමක් වෙනවා මං කියන්නේ සමතෙද විපස්සනාවද ඇත්තටම එහෙම තීරුමේ බීරිමේ ඉඩ ප්‍රස්තාවක් යෝගාවචරයට නැහැ. එහෙම ওই වගේ හරියට කියන්නත් බෑ. කිව්ව හැකි යම් කරුණාවක් නම් තියෙනවා. සරුවචනන්සත් පිළිඅරගෙන තියෙනවා සමත විදර්ශනා තියෙනවායි කියලා. නමුත් යෝගාවචරයක දැනගෙන සිටිය යුතුයි කියලා නම් කවදාකවත් කොතනකවත් කියලා භාවනා කරන යෝගාවචරය මම යන්නේ සමථ විපස්සනා කියලා දැනගත යුතුයි කියන එක උවමනාම නෑ. දැනගන්න උත්සාහ කිරීම භාවනාවට භාවනාව නිර්වුල්කමට ඍජු අත්දැකීමට කරදරයක් බව නම් මගේ අත්දැකීම. ඒ නිසා යනාතේ යන්න එකයි මතක තියාගන්න තියෙන්නේ එකකටයි ප්‍රමුඛතාවය දෙන්න සතිය කැඩිලා නැත්නම් බාධාවක් වෙන්නේ නැහැ සතිය ආවට පස්සේ තමයි මේක හසුරවන්න පටන් අරගත්තොත් මට සමථයට යන්න ඕන විපස්සනාට යන්න ඕන කියලා අපිට එම කිසිම අවස්ථාවක් භාවනා දෙන්නේ සතිය විසින් අරගෙන යයි කියාට පස්සේ අපිට පොත්පත් එක සංසන්දනය කරලා කියා හිතා ගන්න පුළුවන් මේක තමයි වෙලා තියෙන්නේ කියලා වැඩේ වුණාට පස්සේ අපි ඒක කොයි දේෙන් වුණත් ප්‍රශ්න නැහැ. බාලා මීව අල්ලනවා නම් ඒක මැට්ටෙන් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන කියන්නේ මී අල්ලන එකයි. ඒ නිසා මැට්ටෙන් වුණත් ගන්න බාලා මී අල්ලන බව තේරෙයි. එතකොට ඔය පොතේ කුරාලා කොච්චර පච කියනවාද කියලා තේරෙයි. කොච්චර නොමග යෑමක් තියෙනවද කියලා කියනවනම් මම ඒක කියන එක හොඳ නෑ. නමුත් හැම ලෝකේ තියෙන භාවනා මධ්‍යස්ථානයක්ම එක්ක විපස්සනා එක්ක සමත කියලා අඳුරගෙන තියෙනවා. එකම එකයි ලෝකේ තියෙන සමත විදර්ශනා දෙකම කරන නිස්සරණවනේ විතරයි. හිතා ගන්න බෑ මිනිස්සුන්ට මේකේ දෙකම කරනවායි කියලා. මොකද මේ දෙක දෙමළයි සිංහලයි වගේ හිතානේ. දැක්කොත් මරා ගන්න ඕනේ සයිස් එකේ. දෙකම බුදුහාමරගේ භාවනා බවවත් මතකයි. ලොකු සාංශික පොතේම ලියලා තියෙන්නේ සමත විදර්ශනා කර්මස්ථානාචාර්ය මාතර සිරි ඥානාරාම. මේක දැක්කට පස්සේ ඒක ජර්මන් හාමුදුර කෙනෙකුට දවස් ගාණක් හිතා ගන්න බැරුව ගියා. එකම ගුරුවරයා දෙකම උගන්වනවාද කියලා. මං කල් Nissan වනේ එදා ඉඳලම හැටි තමයි දෙකම උගන්වනවා. කිසි වෙනසක් නැත්තේ නෑ. ඒක හරියට මේ අම්මයි තාත්තයි වෙන් කරන්න හදනවා වගේ. නමුත් දරුවෙක් හැදෙන්න දෙන්නම ඉන්නවා. සිංගල් පේරන්ට් ෆැමිලි කියලා තියෙන එක්ක අම්මත් එක්ක හැදෙන දරුවෝ ඉන්නවා එම තාත්තත් එක්ක හැදෙන දරුවෝ ඉන්නවා ඇමරිකාවේ දැන් પરම්පරා ගාන ජනාධිපතිවරු තාත්තත් එක්ක විතරක් හැදිච්ච නැත්නම් අම්මත් එක්ක විතරක් හැදිච්ච උන් ඉතින් මානසිකත්වයේ කොර වෙලා තියෙනවා. සෞඛ්‍ය සම්පන්න නැහැ. අම්මයි තාත්තා දෙන්නම ඉන්නවනම් ඉතින් අක්කා කියනවා තාත්තා හොඳයි මල්ලි කියනවා අම්මා හොඳයි කියලා. සිරියය කියනවා අම්මා තාත්තා හොඳයි කිව්වත් වැරදි අම්මා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියා කියලා භාවනා කරගෙන යන්නේ. ඉරියය වැරදි ඇති. නමුත් සාමේ තියෙනවා. තාත්තා හොඳයි කිව්වත් වැරදි කියනකොට නංගි ඊ ගන්න. අම්මා හොඳයි වැරදි කියනකොට අයියා ඒ කියනවා. දෙන්නම හොඳයි කියනකොට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා. ඇත්තටම කාට හරි කියලා දෙනකොට නම් ඒ මනුස්සයා යන තාලෙ දිහා බැලලා මේක මොකටද කියලා ගෙස් කරන්න පුළුවන්කම කියලා දෙනකොට ටිකක් අවශ්‍යයි. නැති උනායි කියලා ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නමුත් මේ යෝගාවචරයක් වශයෙන් මේව හොයාගෙන ගිහිල්ලා ඒක මේක කරන්න පටන් අරගත්තොත් අපිට සතිය පිහිටන වෙනුවට අර අදාළ නැති මාත්‍රකාවක් එළියට ඇවිල්ලා හරස් කැපෙන්න හදනවා. ඒ නිසා පුළුවන් තරම් සරල කරගන්න භාවනාව, ඍජු කරගන්න භාවනාව භාවනාවෙන් චිත්ත පීඩා එන්න බෑ. භාවනාවෙන් වෙන්නේ චිත්ත පීඩා නැති වෙන එකයි. ඒක නිසා පොදුවේ උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ ආනපන දෙකටම ඇත්ත තමයි. අමති විදර්ශනා දෙකටම අනුග්‍රහ කරනවා. ඒක දැනගෙන තිබීම මූලික අවශ්‍යතාවයක් නෙවෙයි. ඔය කරගෙන යන විදිහට කරගෙන අවසරයි ගරු ස්වාමින් වහන්ස වැලිමලුවේ සක්මන් භාවනාව කර පරයන්ක භාවනාව කරන විට මුළු ඇඟම වැඩ කරනවා මෙන් දැනුනි. ටික වේලාවකදී හිස දැඩි ලෙස තද වෙනවා දැනුනි. ඒ සමගම ඒ සමගම මාගේ දකුණු අතේ ඇඟිලි හිරිවැටීමෙන්ද අතේ ඉහළ මස්පිඩු පෙරලෙනවා මෙන්ද දැනුනි. එවිට ටිකකින් පහළට යාමට වේලාව හරියයි. කෙනෙක් ඇඟට අත තබා සංඥාවක් කළේය. ඉන්පසු ක්‍රමයෙන් එම తත්වය පහව ගියේය. මෙම తත්වය පහදා දෙනමින් ඊතා කාරුණිකව ඉල්ලමි. තෙරුවන් සරණයි. සක්මනේ තියෙන විශේෂ ආනිසංසය භාවනාවට නිවනට නෙවෙයි සාමාන්‍ය ආනිසංසය තමයි මුළු ඇඟම කර්මන්නේ කරනවා. මේ පේන්නේ නම් බොහොම සාන්තව දාන්තව ඇවිදිනවයි කියලා හොඳට සතිය කරන ක්‍රියාවට එල්ල වෙලා කෙරුවොත් විනාඩි 30ක් 40ක් කරනකොට මුළු ඇඟම අභ්‍යංගනයක් සම්බාහනයක් එහෙම නැත්නම් කර්මන්නේ වීමක් කරනවා. මේක මේ සාමාන්‍යයෙන් ක්‍රීඩා ජවන මල්ල පිටියේ ක්‍රීඩා කරන අය ඒ සමන්ගේ ක්‍රීඩා ඉසව්වට යන්නසලා ඇඟරත් කිරීමක් කරනවා කරලා තමයි ඉසව්වට යන්නේ නැත්නම් ඇඟේ තියෙන ශක්තිය පාලනය කර ගන්නත් බෑ ක්‍රියාවත් කරන්නත් බෑ පරියංක භවනාට ඉස්සර කරන සක්මනත් මේන මේ විදිහේ කර්මන්‍ය කිරීමේ වැඩපිළිවෙලක් මේ මේකෙදි මේ කියන මුළු ඇඟේම ක්‍රියාශක්තිය වැඩිවීම අපේ ජීවිත කාල තුල මුළු ඇඟේම සිද්ධ වෙන්නේ නැති තරම්. මොකද අපේ රස්සාවල් <clears throat> හැම වෙලාවෙම එක්ක දකුණු පැත්තට බර වැඩි කරනවා එක්ක වම් පැත්තට බර වැඩි කරනවා. අපි වැඩ කරනකොට ඉදිනදා ජීවිතේ ඕනම කෙනෙකුට වමත් හෝ දකුණත් කියලා විශේෂතාවයක් තියෙනවා. ඒ නිසා ක්‍රියාවක් ඉදිරියට එනකොටම දැන් මං වගේ මිනිසුකේ දකුණ පැනලා වැඩේ කරනවා. නමුත් වමතට අවශ්‍ය ඒ ව්‍යායාම සමබර වෙන්නේ ඒක නිසා දවස් 30ම වැඩ කරලා ඉවරලා බලනකොට මේ පැත්ත කොච්චර වැඩියෙන් වැඩ කරලා තියෙනවද කියනවනම් ඕනම කෙනෙකුගේ දකුණු අත වම් අතට වැඩි සුදු පාටයි පොඩ්ඩක් දිගයි මස්පිඩු වැඩි. ඒ තරමටම මේ මේක පරිණාමයට බලපාන. මේ නිසා අපි අංශභාග වෙනවා, කොර වෙනවා. මොකද අපි එක පැත්තයි වැඩ කරන්නේ. සක්මන් කරනකොටත් හොඳට බැලුවොත් බලන්න එක්ක අපි දකුණෙන් ඇවිදින්නේ නැත්නම් වමෙන් ඇවිදින්නේ. එකක් ඇවිදිනවා අනිත් එක රොට්ටි කකුලක් ඇදි ඇදි අනේකක් තියෙන්නේ. මේක දන්නේ නැහැ අපි මොකද හේතුව බලන්නේ නැති නිසා. නමුත් සමබර ව්‍යායාම කියන එක ජීවිතයේ සෞඛ්‍යයට ඉතාම වැදගත්. මුළු ඇඟ ව්‍යායාම වෙනවා කියලා කියන්නේ සුද්ධ දැක්කේ අස්සයපදින එකේ. සහ පීනන එකේ. එනිසා උංගෝ පොහසත්ත්වෝ ඒ අස්සයන් පිට නැගලා යන ගතිය කෙරුවා මුළු ඇඟම එතකොට හොල්ල හොල්ල හොල්ල හොල්ල දානවා. වතුර බහලා පීනනකොටත් එකම මොහොතක්වත් නැහැ හැම වෙලාවෙම සම්බර භාවයක තියාගෙන ඉන්න පීනන්න ඕනේ. ඒ නිසා මේ ස්විමින් pool හදාගත්ත අස්සෝ ගෙන්නගත්ත අපිට තියෙන පොල් ගස් නගින එක. ওই කිසි වේදමක් නැහැ. පුවක් ගහක් ගන්න නැත්තම් පොල් ගහ ගන්න නගින්න. මුල්ලු ඇඟම ව්‍යායාම වෙනවා. කෙල්ල කාලේ නම් කරන්නත් ඇතිනේ. දැන් කරන්න ගියොත් ඔබ තමයි වපුව තලාගෙන බහිඳයි වෙන්නේ. මුළු ඇඟ ව්‍යාපාරේ නෝ ওই තුනයි තියෙන්නේ. මේ හතරවෙනි එක තමයි සක්මන් කියන්නේ. සක්මන් කරනවා මුළු ඇඟම සමබරව ව්‍යායාම වෙනකොට කොච්චරද කියනවනම් Tamanට තේරෙනවා මුළු ඇඟේ හැම සෛලයක් සෛලයක් පාසාම පිම්බෙනවා හැකිලිමක් කරලා ඇඟ අභ්‍යංගනයක් කරනවා. මේට අමතරව පස්වෙනි එකක් කියනවනම් කියන්තින් ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡාටත් පූර්ණ සම්බන්ධ වුණාට පස්සේ මනසයි හිතයි සම්පූර්ණ අවදි වීමක් කරනවා. ඒ නිසා ධර්ම සාකච්ඡා කරනවා මුළු රැයම අහකට අහරගෙන ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපි මෙව්වෙන් කොච්චර ඈතයිද කියලා බලන්න අපි ගත කරන ජීවිතේ. අපි ජීවිතේ කිසිම දවසක මුළු ඇඟ සමබර වෙන මුළු ඇඟ ව්‍යායාම වෙන වැඩ කරන්නේ නැහැ. විශේෂයෙන්ම අද තියෙන රස්සාවල් විශේෂයෙන්ම අදින අධ්‍යාපන ක්‍රමය පුතු උඩ කරන දේවල් නිසා සම්පූර්ණ කොච්චර පෝෂ්‍ය ආහාර ගත්තත් මොනවා කෙරුවක්වත් මනසයි කයයි සමබර නැහැ. මෙන්න මේ දේ නැති කරලා ආයසරයක් මානසික සෞඛ්‍ය සහ කායික සෞඛ්‍ය ඇතිකරන්නයි සරුවචනාංශ මේ සක්මන් භාවනා පුරුදු කරලා තියෙනවා. සක්මන් භාවනා කරනකොට අර එහි මේ වෙච්ච දේවල් නැවත නිෂ්කාශනයක් වෙනවා සමතුලිත වීමක් වෙනවා ඒක දක්ක ගන්න පුළුවන් ඉන්නේ සක්මන් කළා වැඩකට ගියොත් නෙවෙයි පරියන්කයට ගියොත්. පරියන්කයට ගියාට පස්සේ තියෙන බොහෝම කීකරුව ශරීරයේ ඒ කියන ක්‍රියාවට කර්මන්නේ වෙලා ආනාපාන සති භාවනාවට හෝ පිම්බි මැකිලින් භාවනාවට අල්ලගෙන යන ගතියක් තියෙනවා. ඉතින් මේ දෙක තේරුම් ගත්තට පස්සේ තේරුම් ගන්න තත්ත්වයට ගියා නම් ඒ යෝගාවචරයට තේරෙනවා අපි මේ බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලෙක මේ ලෝකේ ඉපදුනා නම් අපි ගත කරන ජීවිතේ කොච්චර අංශභාගද කියලා. බුදු කෙනෙක් ඉන්න කාලේ ඉපදුනත් වැඩේ කරන්නේ නැත්නම් මේක අහලා මේ වැඩේ කරුවේ නැත්නම් අපි මේ හම්බ කරනවයි කියලා එහෙම නැත්නම් මේ ලාභ සත්කාර කියලා කරන්නේ මොකද්ද මේ ශරීරයට අපායට ගිහිල්ලා දෙන්න ඉස්සලා වද ටික මෙහෙදිම දෙනවා උදේ පටන් ගත්තාම මෙහෙම කියන්නකෝ සඳුදා උදේ පටන් ගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් ඇදපන් වෛරෝ බරභාගේ කියලා එකම චක්‍රේ තමයි. ඊට පස්සේ සතියන්තේ ඉතින් අර ට්‍රිප් යනවා මේ ට්‍රිප් යනවා කරන ඊට පස්සේ ආයෙ සඳ උදේ පටන් අර ගන්නවා ආයෙ යනවා ඊට පස්සේ කියනවා වයසට ගිහිල්ලයි කියනවා. කොහෙන් ගියාද මොනවා වුණාද දන්නේ නැහැ. අනුන්ගේ අනුන්ගේ න්‍යාය පත්‍රයක් අදිනේකා අමු මීහරකෙක් වගේ බරාදිනමස කවුට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ ගන්න හුස්ම දන්නෙත් නැහැ නිකන් විවේකීව සක්මන් කරන්න ගියොත් වෙලා නැහැ අවුව කර කර ඉන්න අපිට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා කියලා මේ සක්මන් භාවනාව සලකන්නේත් නැහැ ඉතින් සක්මන් භාවනා පොතේත් මම ඒකයි ලිව්වේ ලෝකේ කොච්චර ශාස්ත්‍රවලට පහළ වුණත් කොච්චර ලෝක භාවනා ක්‍රම තිබුණත් සක්මන භාවනාවක් වශයෙන් ඉදිරිපත් කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ සරුවචන් වහන්සේ විතරයි. එළුණාන්ත ආනිසංශයකට පෙන්නනවා <clears throat> සක්මන් කරන මිනිහා ගමනේ නිමාව දකින්නයි කියලා. ඕන බරපතල වැඩක අතරමැදදී කරහරින් නැතුව අධධානක්කම හෝති පධානක්කම කියලා ඉවරේ දක්වම යන්න පුළුවන් වෙන්නේ සක්මන් කරපු කෙනාට. එහෙම නැති කට්ටිය පැනගෙන ගිහිලා කරපුවට අතරමැදදී එක්ක ලෙඩ වෙලා එක්ක නෑ බෑ කියලා අතාරිනවා. ඉතින් සක්මන පුරුදු කරන්න ඒකෙත් ප්‍රශ්නේ අන්තිමට අහනවා මං කොතනද ඉන්නේ කියන කොච්චරයි කැත කෑල්ල. අනෙක් නැත්තම් සෝ ඒක අහන්න යන්න එපා. කොතන හිටියම මොකෝ අපි ඊට වැඩිය හොඳ තැනක ඉන්නවනම් අපිට ඉස්සරහට තව මේක කරගෙන යන්නත් කිසි බාධාවක් නැත්තම් දිගට කරන්න අනිත් එක මම මේ විස්තර කරන්න ඕනේ නැහැ. සක්මන් කරපේ කරලා Tamanටම තේරෙනවා. මේකේ ඇඟ පිබිදෙන හැටි. හිත පිබිදෙන හැටි. ඒක මේ වෛද්‍ය උපකරණ වලට දාලා ටෙස්ට් කරන්න ඕනේ නැහැ. ඒක ඉස්සරහට කරන්න පුළුවන් නම් ඒට ගැළපෙන ජීවන රටාවක් හදාගෙන දිගට කරන්නයි කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ අවසරයි මා භාවනාව ආරම්භ කළ මුල් කාලයේදී ස්වාමින් වහන්සේ නමක් ධර්මදේශනයක් ධර්ම සාකච්ඡාවක් ආදිය පවත්වද්දී දිනෙත් පියවුණු විට එම දර්ශනය දලසේයාරූ ලෙස කහපාටින් දිස්වන්නට පටන් ගත්තා. විවර වූ දෙනෙතින් එම දේශනය හෝ සාකච්ඡාවට ඇහුම්කන් දෙනවාට වඩා පියවුණු දෙනෙතට පෙනෙන දර්ශනයත් සමග එයට ඇහුම්කන් දීමට මට මහත් ප්‍රීතියක් ඇති වුණා. කාලයක් ගිය විට මේ தત્ත්වය උත්සාහයෙන් ගන්න බැලුවත් ලැබුණේම නැහැ. එහෙත් පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ 8 වෙනි දින සවස පැවැත් වූ ධර්මදේශනයේදී මට ඒ දර්ශනය නැවත අත්විඳින්න ලැබුණා. ඊට පසුව කළ කමඨහන් පිරිසිදු කිරීමේදී එය වඩාත් ප්‍රකටව පෙනෙන්නට පටන් ගත්තා. ඒ දෙස මා බලා සිටින්නේ මහත් සතුටකින් ප්‍රීතියකින්. ඒ අතර ඔබ වහන්සේ කියන දෙයටත් මට හොඳින් ඇහුම්කන් දෙන්න පුළුවන් වුණා. ස්වාමින් වහන්සේ මේ తත්වය මගේ භාවනාවට බාධාවත්ද? එවැනි දර්ශන පෙනෙන්නේ කුමක් නිසාද? ඒවා අත්හල යුතුයද යන්න පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සතිය අඛණ්ඩව තියෙනවා නැත්නම් සතිය වැඩිවීමට කරදරයක් නැත්නම් මේක එච්චර විවේචනය කර කර ඉන්න යන්න නරකයි මේ විදියට බණක් අහනකොට බණේ අන්තර්ගතය එහෙම නැත්නම් සාකච්ඡාක අන්තර්ගතය වැඩියෙන් හිත වදින්නේ ඇත්ත එක වහගෙන අහනකොට නම් ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ මොකද ඒ ප්‍රොජෙන්නේ ලැබෙනවා මේ ඉඳුරන් සම්බන්ධව කියනකොට ඇහැ ඇරලා ඉන්න තාක්කල් ඇහැ කැමති නෑ කන නාසය දිව කය වැඩ කරනවා දකින්න ඒක අනිවාර්යයෙන්ම අනික් ඉදරන් තලාව බාගෙන තමයි අධිරාජ්‍යයක් ඇති කරගන්නේ. ඒ නිසා ඉන්ද්‍ර කියලා කියන්නේ නායකයයි කියන එක. ඇහැ තමයි අපේ ඉදරන්ගේ වැඩියෙන්ම කෙලෙස් උපදවන, වැඩිම සංවේදී, වැඩිම බලධිකාරී පවත්තන උපකරණය. ඒක නිසා ඒක උඩින්ම පිටලා තියෙන අපේ උඩ ඉඳලා බලලා අපි ඇහෙන් තමයි ඔක්කොම ආරක්ෂාව ස්ථිර කරගන්නේ. දැක්ක දේ අත ගෑවට මදි අපිට දකින්න ඕනේ. ඒ ඇහැ ක්‍රියා කරන තාක්කල් එයා කනට වැඩ කරන්න දෙන්නේ ඒක මේ ඉහලින් ඉන්න එකන පල්ලෙහ එකන තලාවබන ගතිය. ඒක නිසා කණෙන් වැඩක් ගන්න වෙලාවේදී ඇහෙන් එන සංඥා එන්න පටන් ගත්තොත් මේ දෙක අතර රණ්ඩුවක් වෙනවා. රණ්ඩුවක් ඇවිල්ලා බොහෝ විට අනවසරයෙන් ඇහෙන් එන සංඥා අධිකාරිකම් පවත්තන. හදේට කණෙන් ගන්න සංඥා දිගටම පවත්තගෙන යන්න බැරි වෙනවා. මේ නිසා මේ පරිශනෙන් පේනවා මේ යමක් අහන්න ඕන නම් ශ්‍රද්ධාවෙන් අහන වෙලාවට ඇස් දෙක වහගෙන අහගෙන ඉන්නකොට කනේ එහි කන දෙන්න නතර වෙන්න නිසා කනෙන් එන එකට වැඩි අවධානයක් යන්න පුළුවන්. ඒ නිසා මේක අපේ පරිණාමයේදී ඇතිවෙච්ච දෙයක්. අපි මේ පරිේශනාත්මකව දැන් දැනගන්න එක විතරයි වෙන්නේ. ඒ නිසා මේක දිගට පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. මේක හිතලා කරන එකක් නෙවෙයි. මේ ඇඟේ සෛලයක් සෛලයක් පාසා ලේඛනගත වෙලා තියෙන දෙයක් තමයි රූපයක් බලනකොට සද්ද ඇහිම බාධා වෙනවා. ඒ නිසා සද්දයක් අහන්න ඕනේ නම් රූප ඇහිම නතර කරන්න වෙනවා. එහෙම නැති වුණොත් ඒ සද්දෙන් කරන වැඩේට ප්‍රමුඛතාවය ලැබෙන්නේ නැහැ. ඒක නිසා චිත්‍රපටියක් බලනකොට ශ්‍රාවීය දෘශ්‍ය කියලාකට කියන්නේ රූපත් පෙන්වනවා සද්දත් අස්සනවා ඒකෙදි සද්ද සංකලන රූප රටා සද්ද රටා ඒ චිත්‍රපටියේ තේමාවට කැඩෙන්නේ නැති වෙන විදියට සකස් කරනවා කියන එක ඔක්කොටම කරන්න බෑ. ඒ සද්ද වර්ගයක් දානවා. නමුත් රූපේ තමයි එක දිගටම යන්නේ. ඒ සද්ද පසුබිම් කායකණුත් එක්ක වරින් වර දෙබස් කවමින් අරගෙන යන එකක් තියෙනවා. ඒ මොකද මේ රූපයි සද්දයි දෙන්න රණ්ඩුවට තිබ්බොත් රූප දිනනවා අනිවාර්යයෙන්ම දෙනවා. ඒ නිසා සද්ද වලට අව탁සීරුවක් අඩු සැලකිල්ලක් තියෙනවා. ඒක මේ මානවයාගේ මේ පංචවෝකාර භවයේ ස්වභාවය. ඒ නිසා අහුම්කම් දෙන වෙලාවේදී ඇස්වහගෙන හිටපුවාම ඒ පේන දර්ශනය හිතින් පේනවනේ ඔය කියන විදිහට ස්වාමීන් වහන්සේ නම රූපයක් ඒ ඒක නෙවෙයි අපිට බාධා කරන්නේ ඇස් ඇරලා පේන රූපේ. ඇස් වහගත්තට පස්සේ හිතින් වැවෙන හිතින් වැවෙන චිත්ත රූපේ බොහෝ විට ආහන දෙයකට අනුයාත වෙලා යනවා කරදර කරන්නේ නැති වෙනවා එහෙමම විය යුතුම නන්නේ එහෙම වෙනවා නම් මේක එච්චර ගණන් ගන්න නැතුව දිගට කරගෙන යන්න කියලා කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සතර 이르දිපාද ධර්මයන්ගේ චිත්ත 이르දිපාදය සැකවින් විස්තර කර දෙන්න ඡන්ද 이르දිපාදය තෘෂ්ණා රහිත කැමැත්තක් ලෙස පවත්වන්නේ කෙසේද මේකේ ඇතට 이르දිපාදවල තියෙන්නේ මේ කරන දෙයක් නෙවෙයි අපි සංසාරේ ගෙනාපු ගති එක එකනකොට යන තියෙන ඍදි ඍදි කියලා කියන්නේ මේ බලාපොරොත්තු වෙන දේ 이르දිය ඒකට යන තියෙන පාරට තමයි 이르දිපාද කියලා කියන්නේ සමහරු මේ දුෂ්කර කෘත්‍ය ඡන්ද 이르දිපාදෙන් ඡන්ද 이르දිපාදේ කියලා කියන්නේ කැමැත්තේ මට මේක කරන්න ඕන නිසා මම කොහොම හරි කරනවා එච්චරයි ඒක කුසල් සහිතද අකුසල් සහිතද ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ 이르දිපාදේ වෙන්නේ ඡන්දේ විරිය ඉද්ධිපාදේ කියලා කියන්නේ මොන බාධාව ආවත් තමයි බාධා වාසියට හරව ගන්න මම ඉදිරියට යනවා. චිත්ත ඉද්ධිපාදේ කරන අදිෂ්ඨාන ශක්තිය. එයා චිත්ත ශක්තියක් ඇති කරගන්නවා සමාධි ශක්තියත් වෙනවා ඒක අදිෂ්ඨාන ශක්තියක් තියා ගන්නවා. දැන් මේ වෙලාවේ මට අවාසිදායකයි. කමන්නේ මම මේ යටපත් වෙලා ඉන්නවා. යටත් වෙලා නමුත් අවස්ථාව ආපු වෙලාවේ අදිෂ්ඨානයේ යුක්තව වැඩ කරනවා. මීමන්සා ඉද්ධිපාදේ කියලා කියන්නේ විමසුන් නුවණ. හැම තැනම රණ්ඩු කර කර ඉන්නේ අවශ්‍ය වෙලාවට ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ ඒ අනුව වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඡන්ද ඉත්‍තිපාදේ කියලා කියන්නේ කෙලෙස් රහිතව ඡන්දයක් ඇති කර ගන්නවා කියලක මූල ධර්ම වශයෙන් ඇත්ත තමයි. නමුත් නිවන් දකින්න ඕනෑ කියන එකත් එක විදිහක කෙලෙසයක් තමයි. හැබැයි අර කාමයේ තියෙන ඡන්දයට වැඩිය කෙලෙස් අඩුයි. එච්චරයි වෙනසකට තියෙන්නේ. කෙලෙස් නැති එකක් නෙවෙයි. ඉතින් කෙලෙස් නැති වෙනකොට ඡන්දයක් හිටින්න බෑ. කෙලස් නැති වෙනවා ඡන්දෙකුත් නැහැ. ඡන්දයක් තියෙනවා කෙලස් තියෙනවා කෙලස් තියෙනවා ඡන්දයක් තියෙනවා. බුදුරජාණන්සේක උපක්‍රමයෙන් තමයි බරපතල කෙලස් ඇති වෙන ඡන්දේ වෙනකොට කෙලස් අඩු ඡන්දයක් ගන්න. ප්‍රශ්නේ මුල් කොටස් තියෙන චිත්ත ඉද්ධිපාද චිත්තිපාද කියලා කියන්නේ පිරිසිදු කරපු මනසකට හිතුවපැතු දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ඒ කෙනා කලින් තමන් වඩාගත් සමාධියක් තියෙනවනම් ඒ සමානෙන් අදිෂ්ඨාන කරනවා මට මේකෙදී මෙන්න මෙහෙම මම කරගෙන යනවා කියලා අදිෂ්ඨාන ශක්තියෙන් කරගෙන යනවා. ඒක ඇත්තටම වඩන්න පුළුවන් දේවල් නෙමෙයි බැරිමත් මේ වඩන්නත් පුළුවන් ඇති. බොහෝ විට සංසාරගතව ගේන දේවල්. Tamanට බොහෝ විට වැඩි වුණාට පස්සේ තමයි පේන්නේ මම මේ ගමන ගිහිලා තියෙන කැමැත්තෙන් මම මේ ගමන ගිහිලා තියෙන වීරියෙන් මම මේ ගමන තියෙන අදිෂ්ඨාන ශක්තියෙන් නැත්තම් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කියලා ಜಾති පුද්ගල හතර දෙනෙක් මේ අනුව මේ භ්‍රමචාර ජීවිතයේදී භාවනා ජීවිතයේදී කැපී පේනවා. පුළුවන් තරම් භාවනා කරනකොට Tamanට Taman අඳුන ගන්න පුළුවන් වෙයි. අඳුනා ගන්නේ ප්‍රධාන වශයෙන් භාවනාදී Tamanට පැමිණෙන බාධක වලට සාදර වුණොත් තමයි. බාධක අයින් කරන්න රණ්ඩු කරන්න ගියොත් ප්‍රතික්‍රියා කරන්න ගියොත් මම මොන චරිතයක්ද කියලා අඳුරන්න බෑ. Tamanට එන බාධා වලින් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මගේ චරිතය මොන වගේ එකක්ද කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරගෙන යාමේදී සිත එකඟ වූ පසු දිගටම සමාධි තත්වයට නොගොස් විදර්ශනාවට හිත නැඹුරු කිරීමේ වරදක් නැද්ද? වරහන් ඇතුළේ තියෙන ත්‍රිලක්ෂණය වැඩිම පොදුවේ කියන්න පුළුවන් භාවනාව හසුරවන්න නම් යන්න එපා. හසුරවන්න ගියොත් වඳුර දැලිපිය කතර ගත්තා වගේ තමයි. භාවනා දන්නවා යන්න ඕනේ තැන. ඒ නිසා තමයි තියෙන්නේ සතිය වඩන්න. සතිය වැඩියට පස්සේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා බලා ගන්න. මේක සමතේට යන්න ඕනේ, විදර්ශනාවට යන්න ඕනේ කියලා විනිශ්චය කරන්නේ මොන පදනමෙන්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ තමයි මගේ මූල ධර්මයට මම කියන්නේ වැල යන හැටියට මැස්ස ගහලා දීන එකයි තියෙන්නේ. වැල යන හැටියට මැස්ස ගහලා දෙන්න බෑ. මැස්ස ගහලා වැලට ඵලයන් කියන්න යන්න එපා. ඒක නිසා මේ තරම් සරල වෙන්න භාවනාව යන්නේ පිරිසිදු හිත යන්නේ කෙලෙසයිත හිතට වැඩිය සුවයලවන තරකට. ඒ නිසා හිතට වැඩේ බාර දෙන්න නැත්නම් සතියට වැඩේ බාර දෙන්න සතිය සම්පජඤ්ඤය හදාන්නේ. අයි ඒක උගන්වන්න ගියොත් අපාරයි. මේක කරපන් කියලා කිව්වොත් උන්කාක් වෙන්නේ අනවශ්‍ය සංකර වීමක් තමයි. ඒකට කියනවා ඇඟිලි ගැසීම් කරනවායි කියලා. එහෙම නැත්නම් මේ සුක්කාන කරකවන්න හදනවා. ඒක තමයි මේ සං සංස්කාර කියන ස්කන්ධේ හැටි මොනම දෙයක්වත් වෙන දෙයට වෙන්නදරලා ඉන්න බැරි කම නිසා තමයි අපි මේ සංසාරේ දුක් විඳින්නේ. හිත චිත්ත නියාමයට ධම්ම නියාමයට ඍතු නියාමයට කම්ම නියාමයට වැඩ කරන්නේ. ඒකට යන්න ඇරියානම් ඒක කරන්නේ හොඳම වැඩේ අඩුම හානියකින් වෙන්නේ හොඳ වෙනවා. අපි ඒක හදන්න ගිය ගමන් සකස් කරන්න ගිය ගමන් සංස්කරණය කරනවා කියලා කියන අනිවාර්යම කර්මරස වෙනවා. එතනදි තමයි කර්මරසයට පටන් ගන්න. ඒක නිසා වෙන දේ දිහා බලාගෙන බොහොම අවදීන් න්‍යාය ධර්මයට ගරු කරලා හේතු තියෙනවා නම් පළ හම්බ වෙනවයි කියන මූලධර්මයේ ඉඳගෙන දැඩි අවධියකින් දැඩි අවධානයකින් දැඩි සතියකින් ඉන්නවනම් ඒකෙන් කියන්නේ මොනම දෙයක්වත් මේකට හිතලා එකතු කරන්න යන්නේ හිතලා එකතු කරන්න යන හැම දෙයක්ම සංකර වීමක් වෙනවා ඊට පස්සේ ඒකට කියන්නේ විස බීජ වලින් ඇති වෙච්ච ලෙඩ නෙවෙයි බෙහෙත් වලින් හටගත්ත ලෙඩ කියලා. Iatrogenic effect. එහෙම නැත්නම් බෙහෙත්ජ්‍ය සමුට්ඨිත රෝගෝවිය. බෙහෙත් දාලා බෙහෙත් වැඩි නිසා ඇඟ අවුල් වෙලා මොන වෙදාටවත් අල්ලන්න බෑ. විස බීජකින් ලෙඩ වුණොත් අල්ලතයි. පිටිපස්ස පිටිපස්ස කියලා රෝගකාරකයල. දැන් මේක අල්ලන්න බෑ. මොකද මේ බේතෙන් හැදිලා තියෙන්නේ. ඒක බුදුන්ටවත් සනීප කරන්න බෑ කියලා තියෙනවා. බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. තිකිච්ඡා කරන්න බෑ. සුව කරන්න බෑ. අපිට හැදිලා තියෙන හරියක් අද හැදිලා තියෙන්නේ බෙහෙතෙන් හතගත්ත ලෙඩ. ඒ මොකද ලෙඩ වෙන්නත් ඉසලා බේත් බොනවා. ලාභයි බේත් ලාභයි ඒකින්ද. ඒ නිසා කොහොමද බෑගේ පැන්ඩෝල් පෙත්තක් දාන්න ඕන කියන එක අපරාධයක් නෙමෙයි. අපේ කාටද වාසි පැන්ඩෝල් කම්පැනි. එතකොට අප්සෙට් එක දෙන්නේ ඉසිකක්මක් ආවේ නැත්තම් තමයි අප්සෙට් එක තියෙන්නේ. අපරාධනේ අරගෙන ගිහිල්ලා පැන්ඩෝල් ඉසිකක් ආවේ නැහැ. අපි ටැක්ස් නේ හරි පොඩ්ඩක් බලන්න. අපි කොච්චර සාදරද හිසික විසිකක්මට. ඉසිකක්ම වෙන්නේ ඉස්සෙල්ලා <clears throat> පැන්ඩෝල් <clears throat> පැන්ඩෝල් පෙත්තක් ගන්න ගියාම ඉසිකක්ම කාවේ නැත්නම් ඒකත් අප්සෙට්. අපිටත් අප්සෙට් පැන්ඩෝල් කෝම්පැනි කම්පැනිටත් අප්සෙට්. ඒ නිසා මේ දේවල් තිබුණට දාගන්න එපා. අවශ්‍යතාව වෙනව පාවිච්චි කරන්න. භාවනා ප්‍රශ්නෙට උත්තර කරන්න තියෙන්නේ උත්තරයක් වශයෙන් දෙන්න තියෙන්නේ මේ සතිය ਸਰව ක්‍රියා සුබ සාධක ඇමතිවරයෙක් වගේ කියලා දේශනා කළා තියෙනවා. මිනිස්ටර් without portfolio වල. ධනාධිපතිට ඕනේ වැඩක් කියලා කරගන්න යාට ඉඩ පුළුවන් තියෙනවා. එයා හැම දෙයකටම දක්ෂයි. හැබැයි අහවල් අමාත්‍යංශ කියලා අමාත්‍යංශයක් නැහැ. ඕනේ දෙයකට ඉන්නවා. එයා කරයි. එයාට වැඩේ වාරදෙන. එතකොට යනවා සමතට හරවන්නයි විපස්සනා හරවන්න යෑම. ගුරුවරයෙක් කරත්, ගෝලයෙක් කරත් මම හිතනවා ඒක මේ අනවශ්‍ය ඇඟිලි ගැසීමක් සංක්‍රතාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ හිටියනම් මම මේම කියන්නේ නැහැ. දුන්නාන්සේට ආසයන්සේ ඥානෙ තියෙනවා. උන්වහන්සේ දන්නවා. මේ මිටිය මේ ඇණයට ගහන්න ඕන කියලා. ඉතින් මේ පිටින් ඉන්න අපි ඔක්කොම කරන්නේ මේ කනා බල්ලන් ගහිලක් ඒක නිසා හොඳම වැඩේ තමයි ස්වභාවික වර්ධනයට ඉඩ දීලා ඉන්නේ. අතිගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට මුලින් වම දකුණ ලෙසත් ඉන්පසුව ඔසවනවා තබනවා ලෙසත් තුන්වෙනුව ඔසවනවා යවනවා තබනවා සිදු කළෙමි. ඒ ක්‍රියාදාම තුන වෙන්වෙන් වශයෙන් නොව එක දිගට නොනැවතී සිදුවන සිදුවීම් මාලාවක් ලෙස මනසින් දකිමින් සක්මනේ යෙදීම වැරදිද කරුණාවෙන් පහදා දෙන්න සක්මනෙන් ආපසු හැරෙන විට සිත විසිරීම වළක්වනු සඳහා දෙනෙත පියාගෙන මනස පාදයටම යොමුවන ලෙස එය සිදු කිරීම වැරදිද මේ කරුණත් පැහැදිලි කර දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නේදී මම මතක් කරුවේ ඒකයි. හිත පිට යනකොට බාධාවල් තියෙනකොට අපි මෙනෙහි කිරීම කරනවා. යම් හේකින් අනාය අනායාසයෙන් වගේ සක්මන වෙන්න හදනවා පුළුවන් තරම් මෙනෙහි කිරීමකින් තොරව දිගට යන්න ආරින්න. ඒ නිසා මෙනෙහි කිරීම පාවිච්චි කරන්ඩ අකුරු ඉගෙන ගන්නකම් අපි අකුරේ නම කියලා කතා කරනවා. අයන්න, අල්මයන්න, මායන්න, අම්මා කිය. අත අකුරු පුරුදු වුණාට පස්සේ අපිට පස්සේ නම කී කිය කතා කරන්නේ නැහැ. ඊට පස්සේ අකුරු තුන දකින්නකොට මේ අම්මා කියන සංකල්පය හිතට එනවා. ඉතින් ඒ ආයසරයක් පොඩියෙකුට කියලා දෙනකොට ආයන අල්මයින් මායන කියන්නේ. මොකද Tamande ඊට පස්සේ ආයන අල්මයින් මායන ඕනේ නැහැ. නමුත් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ආයෙත් ඕන. සිංහල දෙවෙනි භාෂාව නම් ඉංග්‍රීසි දෙවෙනි භාෂාව නම් ආය ABCD කියන වගේ අම්මා කියනකොට ඉස්සලා ආයන අල්මයින් මායන ඒ නිසා නිසින්ද යනකම් සක්මන මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. ස්වභාවයෙන් සතිය පිහිටලා සක්මන යන්න පටන් ගත්ත පස්සේ මෙනේ නොකරන ප්‍රශ්නයක් නැහැ. දෙක හැරෙනකොට සතිය හිත විසිරී යනවා කියන එකට ඇස්වසා ගන්න එකත් සාමාන්‍ය නම් කියලා තිනවා ඒ ලොකු සාංශික පොතේ සක්මණේදී ඇස්වසා ගන්න හිතනට අසන්න යන්න එපා. ඒක වළක්වන්නේ කියලා. ඒකත් හිතේ තියාගන්න හොඳම දේ තමයි මෙතන මගේ හිත විසිරෙන තැනක් කියලා දැනගෙන යන්නේ. ලෑස්තිලා යන්නේ. ඒක හරියට කියනවා නම් අපි බෝවෙන ලෙඩක් තියෙන වාට්ටුවකට යන්න ඉස්සෙල්ලා ඒකේ කියලා තියෙනවා ඔය ඇඳුම් ඇඳගෙන වෙන ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ටික වෙලාවක් අත්‍යවශ්‍ය නම් කතා කරලා ඉන්න ලෙඩටත් හොඳ නැහැ ඔයාටත් හොඳ නැහැ කියලා අපි ඒ බාධා වෙන්නේ නැති ලෙඩ බෝ වෙන බරපතල ලෙඩක් තියෙනවනම් දැනගෙන ගියොත් ආසාදෙන වෙන අඩුයි. එච්චරමයි එකම උත්තරේ දෙන්න තියෙන්නේ. අනික කොයි ක්‍රම කරත් ඒව తాවකාලිකයි. ඒක පිළිබඳව හොඳම නිදර්ශනයක් දෙනවා ඒ ක්‍රිෂ්ණමූර්ති තුමාගේ දේශනවල එයා කියනවා ඔය මේ කැලේ ඉන්න අර මේ ಗುಣ කට්ටා කියන එක. ಗುಣ කට්ටා කියලා සතෙක් ඒක ඇකිලිච්චාම මේ හොඳටම ඌට කොස්කොලයක් අට ඉන්න පුළුවන්. ඉතින් Taman අන්ධකාර වෙලාවක අඩිය තියන්න හදනකොට කොස්කොලෙන් එළියට පොඩ්ඩක් ඔළුව දාගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඇස් පේන්නේ නැත්තම් පේන්නේ. අඩිය තියන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා දැනගත්තොත් ඒක සමහරවිට උඳු වැලක් වගේ සතත් එළියේ ඉන්නවා සමහරට කොලයක් කට උනත් ඉන්න පුළුවන් මේක සතෙක් කියනක සැකයක් අඩිය තියන චිත්තක්ෂණයට කලින් ඇති වුණොත් තමන් දන්නවා අඩිය තිබ්බට පස්සේ නම් කතා කරලා වැඩක් නැහැ ඌ ඒ ශේෂ්ත්‍රය තුල ගහනවා ගැහිල්ලක් එක විනාඩි 6 මේ අඟල් 6ක් විතර ඇතුළත විදුලි වේගෙන් ගහලා ආපහු එනවා කරන්න දෙයක් නැහැ ඒක නිසා දන්නවනම් එතෙන්ට යනකොටම ඉක්බීම මේ කකුල පසට එනවා. ඒ නිසා සතා ගහන චිත්තකන කල මේක විසගෝර සර්පෙක් කියලා දන්නවනම් මේ දැනුවත් වීම ම ඇති දැක්කට පස්සේ මම දුවන්න ඕනේ දකුණු දිශාවටද උතුරු දිශාවට කියලා පොත බලන්න යන්න එපා. ඒක අවශ්‍ය වෙන්නේ. මේ පොත තියෙන ඇතුලේ මේක මේක කුණ කට්ටා කියලා දන්නවනම්. දැන් මේ යන්නේ කකුල තියන්නයි කියලා දන්නවනම් පස්සට ගන්න හැටි සම්පූර්ණ අන්තරේ සිද්ධ. එකයි දැනගන්න ඕනේ මේක සතා. මේක මේ මුලක් නෙවෙයි, කොලයක් නෙවෙයි විසගෝර සර්පේ කියලා දැනීම. ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා. preparedness ඒක තියෙනවා නම් ඇති. ඒ නිසා මම මෙතෙන්ට යනකොට මම හිත විසිරෙන්න ඉඩ තියෙනවා කියලා දන්නවනම් පුළුවන් තරම් බලන්න ඒ ලෑස්ති වී යෑම හරහා වෙන දේවල් වලින් අවුල් කරගන්න නැතුව කරනවනම් වඩා හොඳයි. නමුත් ආධුනිකයෙක් වශයෙන් සමහර වෙලකට අර ඇද්දික වහගෙන බනහනකොට වැඩියෙන් බනහන වගේ સંદર્ભයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් yaadena උත්තරේ නම් ලැබෙන්නේ මේ අනතුරුදායක ස්ථානකට යන බව දැනගෙන සිටීම කියන එක විතරක් මතක තියාගෙන උත්සාහ කළ බලන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා මේ බුදුදහම ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙකුගෙන් ඉගෙනගෙන තියෙනවා. මේ පස් දෙනා පස් ආකාරයකට ධර්මය දෙන්නේ. මම ඒ අයගෙන් පුහුණු වුණා ධාන හතර. එක ස්වාමින් වහන්සේගෙන් සතර සතිපට්ඨානය. තව ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් මා අවසානයේ තීරණය කළා මේ රාමුවෙන් මිදිලා මා තනියම විමුක්තිය සෙවීමට මා දැන් තනිවම මාගේ විමුක්තිය සොයන්න විරිය කරන්නේ මා දන්නවා මෙය හේතුඵල දහම අනිත්‍ය දුක්ඛ අනාත්ම තමන්ට තමන්මයි මා ඔබ වහන්සේගෙන් ඊතා කාරුණිකව අවවාද අනුශාසනාවන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. පස් දිනකින් බැනලා ලයිට්ව කල්තන 6 වෙනිදා 6 වෙනි එකේ මම ළම දාපුවා මටත් බැන්න නැහැ කියලා තනිද වෙනකොට අයියෝ මම නිස්සන් වැඩි කියලා ගානක් නැහැ මොකුත් නැහැ. මොකද කරන්නේ? මොකද කරන්නේ? ප්‍රායෝගිකත්වයක් නැතිකම. මේ කරන වැඩේ ප්‍රයෝජනෙ සලකලා කරන්න බෑ. බොහොම සරල උපමාවක් මම දෙන්නම්. ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ කොයි දේ කරනකොටද Tamanට මානසික ආතතිය අඩු වෙන්නේ? කොයි දේ කරනකොට Tamanට අසහනය අඩු වෙන්නේ? ඒක තමයි නිවන කියන්නේ. ධානවත්, මාර්ගඵලවත්, ගුරුවරයාවත්, චතුරාර්ය සත්‍යවත් නෙවෙයි. යමක් කරනකොට Tamanට සැහැල්ලුවක් එනවනම් අසහනය අඩුවීමක් එනවනම් ආතති අඩුවීමක් එනවනම් එච්චරයි. ඒකේ ගුරුවරයා කලාවත් ධ්‍යානවලවත් තියෙන ගන්නේ. ඒ ටිකවත් දන්නේ නැතුව අපි ලෝකේ තියෙන කොච්චර කක කක ගියත් Taman දන්නේ නැත්තම් මේ මේ වැඩේ මට සාහන්තියක්ද හම්බ වෙන්නේ අසහනයක්ද කියලා ගුරුවරු මොනව කරන්නේ? එතන මේක සරල දෙයක්. මේක බොහොම බුදුහාමර පෙන්ලා දුන්න ඔය ශුන්‍යතා සූත්‍රයේ චූල ශුන්‍යත මහා ශුන්‍යත දෙකේම තියෙනවා. වැඩි දේවල් බදාගත්තොත් වැඩි අසහනයක් එනවා. දේවල් තාරනවා කියලා කියන්නේ ඒකේ හම්බෙන අසහනය අඩු වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මට මේ වැඩේ කරනකොට අසහනය අඩු වෙනවද වැඩි වෙනවද කියන එක මීටරයක් දාලා කියන්නත් බෑ ගුරුවරයෙකුට කියන්න බෑ. Taman ඒක කියා ගන්න දන්නේ නැත්නම් අත්විඳින්න නැත්නම් ඒකට නම් භාවනා කරන්නේ මං හිතන්නේ මයිති බුදුහාම මයිති බුදුහාමරුවාවත් ගලවන්න පුළුවන් කියලා. එතන එතන රිලීස් එක තේරෙන්නේ නැත්නම් එතන එතන අසහනේ අඩුවීම තේරෙන්නේ නැත්නම් එහෙනම් ඉතින් කාලේ නාස්ති කිරීමක් කියලා සූද්දට කියයි. නිසා නිවන නෙවෙයි නිවන අවසාන එක. නමුත් යන හැම පීවරකටම නිවන් ලකුණු තියෙනවා. කරන කරන යන තහනයක් තියෙනවා නම් ඒකට ඇදිලා යන එක මගේ ගතියක් නෙවෙයි. ඒක තමයි මේ පරිණාම වෙච්ච සතාගේ හැටි. නිසා බලන්නෝ ගුරුවරු කී දෙනා ළඟ හෝ කරපු ක්‍රම හතරක් හෝ පහක් තියෙනවා. කොයි එකෙන් තමයි වැඩියෙන්ම තිබුණු මානසික ආතතිය අඩු උනේ. කෝකෙන් තමයි අසහනේ අඩු උනේ ඒක තමයි ක්‍රමය. ක්‍රම වැඩි වෙන එක නෙමෙයි වැඩි ඒ ඒමින් මෙන් නෙවෙයි නම් මනින්නේ ලයිස්තු වැඩි වුණත් වැඩි වෙන්න වැඩි වෙන්න තව තව අසහනෙ වැඩි වීම තමයි වෙන්නේ කනගාටු ප්‍රකාශය මට මේ උනාද මේ සෝරි කියලා හිතෙනවා අවංක උත්සාහයක් උත්සාහය අවංක වෙච්ච පාඩියට මොලේ නැත්තම් ඥානේ නැත්තම් වැඩක් නෑ කනකොට කාපම මඩ කිරලා කියලා තියෙනවා අඩු ගන්න රාත්තල් ගන්නවත් කියකි මෙච්චර කාලා තියනයි කිය. මඩ කෑවයි කියන නම්බුවක් නෙමෙයි. අර රාත්තල් ගන්න කියන්න පුළුවන්. මුංගා කාගෙන කාගෙන යනකොට යුනිවර්සිටි කියන්නේ දැන් මේ කනකොට කාපන් කිරලා රාත්තල් ගන්න දැනගන්න. මේක නෑ නිකන් හම්බ වෙනවනේ. පෙනඩෝල් ඕවර් ද කවුන්ට් ගන්න පුළුවන්. භාවනා උපදේශ ඕන තරම් එන්න එන්න කියලා දෙනවා දැන්. නිකන් නෙදෙන්නේ. ඉතින් හැම එකක් ළඟටම ගිහිල්ලා Taman දන්නේ මොකටද භාවනා කරන්නේ මේකේ මූලික මේ කෘත්‍ය මොකද්ද කියලා දන්නේ නැතුව කකක් කක යනවා. ඒ නිසා හොඳට තට්ටු කරලා අහන්න කොයි දේ කරනකොටද මට සාන්තියක්, සහනයක්, අසහනය අඩුවීමක්, මානසික ආතති අඩුවීමක් වෙන්නේ ඒක තමයි පාඩම. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මෙය මාගේ පරීක්ෂණයක් ආනාපාන භාවනාවේ විනාඩි 40ක් පමණ එක දිගට පවත්වාගෙන යනකොට ආලෝකයන් ඇති වෙනවා. ඊට පසු නාසයේ කුහර දෙකක් පේන්න පටන් ගත්තා. එකක ඇතුළ ගැඹුරු ගුහාවක් වගේ. අනික බාගෙට වැහිලා තිබුණා. ටික වේලාවකට පසු වායුව එක පැත්තකින් දුම් පිට වෙනවා වාගේ පෙනුණා. මෙය ටික වේලාවක් යන විට හුස්ම රැල්ලේ අඩු බව දැනෙන්න ගත්තා. ඒ ගමන මම ඒක නවතලා නැවතත් වේලාව බලලා ආනාපාන භාවනාව පටන් ගත්තා. ඒ වෙලාවේ හුස්ම සියුම් වෙනකන් හිටියා. ඊට පසු නැවත එක කුහරයකින් අනිත් කුහරයට මාරු වෙන බව දැනගත්තා. ඒක එක පැත්තක විනාඩි 40ක් ඇති වෙලා වායුව සියුම් වෙලා අනිත් කුහරයට මාරු වෙන බව දැනගත්තා. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රකාශයක්. ඒ නිසා අපිට වෙලා ගන්න ඕන වෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ලිඛිත ප්‍රශ්න එපමණයි. හොඳයි අපිට තව විනාඩි 10ක් 15ක් අතර කාලයක් තියෙනවා. අපි යොදාගත්ත පැයේ කාලපරාසයට ඉතින් ඒ නිසා කාට හරි ඊගාවට කරන්න තියෙන සක්මන්ට යන්න ඉස්සරලා මේ අවස්ථාවේ හැටියට දීපු ප්‍රශ්න සම්බන්ධයෙන් හෝ නැත්නම් දීපු උත්තර සම්බන්ධයෙන් හෝ නැත්නම් වෙනමම ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. හොඳයි. එහෙම නැත්නම් අපි මෙතෙන් පටන් පැයකොත් විනාඩි 10ක විතර කාලයක් තියෙන අපිට සක්මණට අපි නැවත තුනට රැස් වෙනා මෙතනදී පරියංක භාවනාවක් සඳහා සාමූහික භාවනාවක් සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.